ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ භාවනා වැඩපිළිවෙලේ අවසාන ධර්ම දේශනාව අංක 13ට අවිල්ල තියෙන්නේ අපි විවාර වර්ෂයෙන් 2013 ජනවාරි මාසේ 17 වෙනිදා ඉතින් මේ 13 වෙනි ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මා හේවං ආනන්ද අවච මා හේවං ආනන්ද අවච ගම්බීරෝ චාහං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව බාසෝ ඒ තස්ස ධම්මස්ස අනනුබෝධාං අපපටි වේදා ඒව මයම් පජා තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඩික ජාතා මුංජ බබ්බච ජාතා අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං නාති වත්තති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ මහනිදාන සූත්‍රය වටිනා සූත්‍රයක ආරම්භක අවස්ථාවේ සර්වචන වහන්සේ දේශනා කරන්න දීච්ච ශ්‍රීමුක පාඨයක් අපි මේ සාහිත්‍ය තියාගත්තේ අපි මේක දේශනා මාලාවේ ආරම්භක පාඨයේ වශයෙන් ඉදිරිපත් කරගත්තා එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනව ආදරයෙන් ආනන්ද ඒ විදිහට කියන්න එපා එහෙම කියන්න එපා මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ඒ ගැඹුරු බවක් පේනවා ඒ බව අනනුබෝධ අපපටි වේදා අවබෝධ නොකර ගැනීම නිසා ප්‍රතිවේද නොකර ගැනීම නිසා මේ ප්‍රජාව හරියට නූල් බෝලයක් පටලවා ගත්තා වගේ කැඳ ගෑවිච්ච පෙර නූල් බෝලයක් වගේ කැඳ යොදපු ගුලියට කැඳ යොදපු නූල් බෝලයක් වගේ එහෙම නැත්නම් කිරිල්ලක් හදාගත්ත කිරිලි කැදල්ලක් වගේ මේක අවුල් කරගෙන මේ ජනතාව අපාය දුක්ගතිය සංසාර විනිපාතය ඉක්මවා ගන්න බැරුව මෙතන පටලැවිලා ඉන්නවා. ඉතින් මේ පටලැවිල්ලේ අන්තෝ ජටා බහි ජටා පටලැවිල්ල ප්‍රධාන වශයෙන්ම ගැඹුරෙන්ම එහෙම නැත්නම් ඊ타ත්ම සූක්ෂම සිද්ධ වෙන්නේ විඥාන නාම රූප කියන පුරුකේ ඉතීක ඒක සඳහා අනික් තැන් වලදී දරුවචන් වහන්සේ නිදාන උපමා රූපක මාර්ගයෙන් ඒ ගැඹුරු ස්ථාන විස්තර කරන්න ගියාට ඒ විඥානේ සහ නාම රූප අතර තියෙන පටලැවිල්ලට නිදර්ශනයක්වත් කරන්න බෑ. ඒකේ තරම්ම වේගයකින් ඒ තරම්ම ජවයකින් කරකැවෙන බවයි මතක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මහනිදාන සූත්‍රය ඒ විඥාන නාම රූප කියන තැනින් එහාට විස්තර කරන්න යන්නෙත් නැහැ. අපි දන්නවා පටිච්චසමුප්පාද ධර්මයක් විස්තර කරන මෙවැනි සූත්‍රයක දේශනාවේ අනෙකුත් ස්ථානත් එක්ක සම වෙන්න නම් ඒ ද්වාදශාකාරයේ 12 ආකාරයක් තියෙනවා. නමුත් මේකෙදී ඒ විඥාන නාම රූපයෙන් එහාට තියෙන සංස්කාර අවිජ්ජා කියන කොටස් විස්තර වෙන්නෙත් නැහැ. ඒ වගේම නාම රූප සහ ස්පර්ශය අතර තියෙන සලආයතන විස්තර වෙන්නෙත් නැහැ. ඉතින් ඒ කොටස් මේ කියන විස්තරය තුල ඒකාන්තෙම ගැබ් වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒ අර විස්තර කරලා තියෙන 11 ආකාරයකින් අංග සම්පූර්ණ විස්තරයක් සරුවච්චන් වහන්සේගේ පැත්තෙන් එහෙම නැත්නම් අවබෝධයක් කරපු කෙනෙක්ගේ පැත්තෙන් තියෙනවා. ඉතින් අපි උත්සාහ කළේ අපි අර ඇති කරගත්ත ප්‍රශ්නයක් නිසා මේ නාම රූප නිසා විඥානේ පහළ වෙනවය. විඥානේ නිසා නාම රූප පහළ වෙනවයි කියන මේ සම්දිස්ථානය අර්ථයක් ඇති වෙන්න නම් මේ නාම රූපේ විඥානේ තියෙන්න බෑ. එතනයි අපිට තියෙන මූල ධර්මයේ ප්‍රශ්නේ. මොකද විඥානයේ විසින් නාම රූපයක් ඇති කරනවා කියන තැන ඒ නාම රූපේ විඥානයක් තියෙනවා විඥානය තව විඥානයක් පහළ කරන්න පුළුවන් කියලා වගේ අදහසක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ මේක පොඩ්ඩක් මූල ධර්මයේ වශයෙන්ම හේම කරගන්න ආම්බාම් කරගන්න ඒ සංඛාරපච්චා විඥානං කියන පුරුක ගත්තාම සංස්කාර විඥානයන් ඉදිරීමේ ආසන්න කාරණා වශයෙන් සරුවචනාසි මෙතන පෙන්නනවනම් ඒ සංස්කාර වලත් විඥානේ තියෙනවද එහෙම නැත්නම් ඒ සංඛාර මේ විඥාන නාම රූප දෙක අතර යන මේ අති ශීඝ්‍ර භ්‍රමණය නිසා ජවේ නිසා වේගය නිසා ඒ සංඛාර වගේ දේවල් අතිරේක ලාභයක් ලබාගෙන එහෙම නැත්නම් අසාධාරණ ලාභයක් ලබාගෙන ඒ වේගයේ කැරකීම මුලස්ථාන වෙන පුද්ගලයාට වෙනමම අංශ ඒ ඒ අත්තු හදා ගන්නවා. යතින් බලන වේදනාව සංඥා සංස්කාර කියන තුනම මේ වේගවලල්ලේ තියෙන අධි වේගය නිසා අති ජවයේ නිසා වෙනම දෙපාර්තමේන්තු තුනක් හදාගෙන තියෙනවා. අනිකුත් චෛසිකයන්ට වැඩියි. එතකොට අපිට ගණ්ඩ වෙන්නේ සංස්කාරවල ඒ සියලු චෛසික පොදි අතර චේතනාව තමයි මේ අසාධාරණ ලාභේ ලැබලා තියෙන්නේ මේ අති වේගවත් ගමනින් ඇති වෙන මේ විද්‍යුත් චුම්බක ශාස්ත්‍රයේ ඒගොල්ල වෙනම දෙපාර්තමේන්තු හදාගෙන ඉන්නවා හරියට විඥානේ නැතුව විඥානේ නියෝජනය කරන්න පුළුවන් වගේ ඒකල ඒගොල්ලෝ යම් යම් කටයුතු වගේ කරනවා අන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ චෛසික තුන අතරින් වඩාත්ම අවස්ථාවාදී වෙලා තියෙන්නේ සංස්කාර. මේ සංස්කාර ඉදිරිපත් වෙනවා ඒ නාම රූප විඥානේ අඳුරගත්තේ නැති කෙනාට මිත්‍ර ස්වරූපේ. ඇවිල්ලා එයාගේ සියලු වැඩ කර දෙන සුවචකී කර සේවකයෙක් වගේ ඉඳගෙන ඒ කරන හැම වැඩකින්ම ඒ පුද්ගලයාට හොරෙන් ඒ පුද්ගලයාට නොතේරෙන්න ඔය අපාය දුක්ගතිය විනිපාතය නිරය සංසාරේ පැවැත්වීම කරනවා. එහෙම කෙරුවේ නැත්නම් සංස්කාර වලට පවතින්න බෑ. ඒ නිසා සංස්කාර අර පුද්ගලයාට අවශ්‍ය සියලු සකස් කිරීම කරලා දෙනවා. පුද්ගලයාට අවශ්‍ය ඒ සදාචාරාත්මක අදහස් ඇති කරලා දෙනවා. ඇති කරලා දීලා ඒ මොනිච්චාවෙන් එයාගේ ආයතන දිගට පවත්වන අතර ඒ සංසාරේ පවත්තන් නැත්තම් පැවැත්ම පැත්තට එහෙම නැත්තම් අපාගත වෙන පැත්තට දුක්ගති පැත්තට වේගය පවත්නවා. ඒ වේගය පවත්තන නිසා වර එක ඒ සංස්කාර කරන්නේ පාහර වැඩවලට සංස්කාර කරන මේ අත්නොමතික වැඩවලට විඥාණයට අනුමැතිය ලබා දෙන්න සිද්ධ වෙනවා. නැත්තම් මේ ගේම ගෙනියන්න බෑ. ඒ නිසා සංස්කාර කොච්චර බලවත් වෙලා තියෙනවද කියනවනම් නැත්නම් බලය තහවුරු කරගෙන තියනවාද කියනවනම් විඥානය කරා කිසි කෙනෙකුට යන්න දෙන්නේ සංස්කාර හරහා ඇර. එන යන ඕනෙම අරමුණක් නිමිත්තක් ලිංගයක් ආකාරයක් හැම වෙලාවෙම විඥානය කරා යන්නේ සංස්කරණ වෙලා. සංස්කාර ආහාර. ඒ නිසා සංස්කාරය එතන පෙරහංකඩක් වගේ වර්ණකාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙලා විඥාණය කැමැති විඥානයේ රුචි වෙන විඥානයේ සංසාරට බඳ ගන්න පුළුවන් අරමුණු විතරක් යන්න සලස්සනවා අන්තිම කපලා දානවා. ඒ නිසා විඥානයේ හිතනවා එයා දන්නේ සංසාරේ විතරක් නිසා ඒ නිවන පැත්තට යන දේවල් මහා ඕන් නැති දේවල්, කම්මැලි දේවල්, නීරස දේවල් රසයේ තියෙන්නේ, සිද්ධි බහුල භාවයේ තියෙන්නේ, පෞරුෂත්වයේ තියෙන්නේ මේ ටිකේ කියලා සංස්කාර ලබා දෙන ඒ තොරතුරු ටිකෙන් සෑහීමකටපත් වෙලා මම සියල්ල දත් වගේ එහෙම නැත්නම් විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ ਸਰුවඥ තාලෙට. ඔක්කොම මම දන්නවා කිය. නමුත් ਸਰුවඥ වහන්සේ ਸਰුවඥ වුණාට පස්සේ දැක්කා මෙතෙක් කල්ලි බෝධි සම්භාර සියල්ල පුරවලා තිබ්බත් මහා කරුණාව අංග සම්පූර්ණ වුණත් ප්‍රඥා මේරුවාට පස්සේ මේ විඥානය ඇඳගෙන තියෙන ඇඳිල්ල. යහිතයින ඔක්කොම දන්නවයි කියලා. ඒ නිසා අනිත්‍යව වශයේ පවත්වනවයි කියලා වැරද්දකුත් එයාගේ හිතේ තියෙනවා. විඥානය ඇති කරන හිත ඇති කරන චෛතසික සියල්ලම හිතේ වශයේ පවත්නවා වගේ කියලා අධිරාජ්‍යවාදී නායකයෙකුගේ තියෙන කැත පටලැවිලක් විඥානයේ තියෙන නමුත් විඥානේ දන්නේ සංස්කාර විඥානෙ ඉක්මවල යනවා සංස්කාර විඥානේ උඩින් යනවා උඩින් ගිහිලා පිණුම් ගන්න ඔළුවට උටි නමුත් විඥානෙට කරන්න දෙයක් නැහැ ඒ නිසා විඥාන හරහා එන අරමුණු පමණයි සමා වෙන්නේ සංස්කාර හරහා පිළිලා එන අරමුණ පමණයි විඥාණයට වදින්නේ. ඒක නිසා අපි රූපයක් බලනකොට ඒ රූපය බැලීම කියලා කියන්නේ ඒ චේතනාවක් මෙහි වෙලා මානසිකාරයක් මෙහි වෙලා විතක්යක් මෙහි වෙලා ඒ මෙහෙවීමේ තියෙන අත්නෝමතික ගරිල්ලා ප්‍රහාරයේ හැටි කියනවා නම් රූපයක් බලනකොට සත්‍ය යට කරගෙන ගන්ධ රස පහස යට කරගෙන ඒව සියල්ල යට කිරීමට සමර්ථ වෙන හිතට ඕජාව ලබා දෙන රූපයක් වහාම තෝරලා විඥාණයට පෙන්නලා විඥාණයට තේරුම් ගන්න ඉඩ අරින්නේ මේ කැපී පෙනෙන රූපේ පෙනීම නිසා මට සද්ද වේදනා ඊටිවිලි සද්ද වේදනා සද්ද වේදනා ගඳ රස නොදෙනී ගියා කියන එක පේන්න දෙන. ඒ නිසා ඊටාත්ම ගැඹුරුම රසවත්ම රූපයක් පෙන්න බා විඥානයේ රූපය කෙරෙහි තණ්හාව ඇති කරපුවාම ගමන යනවා. ඊට පස්සේ දිගට මේ රූපයමත් නෙවෙයි පෙන්වන්නේ රූපය වගේ හදාගත් එකක් විඥානයේ චේතනාමතින් හදාගත්ත දෙයක් අර හිත ගියේ තැන ආදර රජ මාලිගාව ආසෑදේ කියන වගේ ඒ රූපේ රසයි කියලා කිව්වොත් රසට තමයි පේන්නේ. බැරි වෙලා හරි ඒ රූපේ හොඳ නැත්තම් කැඩෙන තීගෙට හේව නැල්ලත් ඇදයි වගේ ඒ රූපය ඇදට තමයි පේන්නේ. ඒ නිසා මෙතන චේතනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වීම විඥාණයට උදට පණ පොනවා උල් බැලුමට උලං ගන්නවා වගේ පුම්බල දෙනවා ඒ නිසා විඥාන සංස්කාර සහ විඥාන අතර හොඳ ලස්සන ගනුදෙනුවක් කරනවා ඒක හැබැයි කෙලස් බර ගනුදෙනුවක් ඉතින් මේ සංස්කාරය ක්‍රියාත්මක කරන පෙරහංකඩ පහක් ෆිල්ටර්ස් පහක් බුද්ධජානනාංශයේ මුළු සංසාරේ පුරා ඇවිත් දැකලා තියෙනවා. දැක්කට පස්සේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ කියනවා යමෙක් යමක් තෝරන්න මේ ඇඟේ අතේ ඇඟිලි පහ වගේ මේ උපමාන පහ තමයි තෝරන්නේ කියලා. ඒ අනුව තෝරාගෙන එයා හිතනවා මේ තෝරාගත්ත දේශවල අනිවාර්යයෙන්ම සත්‍ය තියෙනවා. ඒ අතාරිච්ච දේවල් තුල සත්‍ය නැහැ. මේ ඔක්කොම බොහොම තාර්කිකව බොහොම ඇති දේ ඇති හැටි දන්න දැනුමෙන් තෝරාගත්ත දේවල් කියලා හිතාන තමයි ගත කරන්නේ. ඉතින් මේකට පුංචි නිදර්ශනයක් අපි ගත්තොත් අපිට තේරෙයි අපි ගැන අපි කියනකොට අපි කැමති නැහැ අපි ළඟ එහෙම මෝඩකම් තියෙනවා කියලා දැනගන්න බාහිර නිදර්ශනයක් කිව්වහම මෝඩකමටත් තට්ටු වෙනවා මේ කාරණාවත් වැටෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී ඒ චංකි සූත්‍රයේ සංසිද්ධිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න කැමතියි. සරුවචනහන්සේ ඉන්න වෙලාවේදී ඕපසාධික කියන ගම කිට්ටුව තියෙන කැලේ වනසණ්ඩේ ගත කරනකොට ඒ ගමේ හිටපු ප්‍රධානම එක බමුණු ගමක් උඟා කුලවන්ත සුපරිසුද්ධ බමුණු ගමක් ඒක හිටපු ප්‍රධාන නායකයා තමයි චංකි කියලා. ඉතින් ඒ නිසා ගමටත් චංකි කියන නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අර දවසක් ඒ බමුණා දවසේ වැඩ ඉවර කරලා බොහොම ප්‍රසාදව තමන්ගේ උඩුමහල් තලාවට වෙලා ඉන්නකොට දැක්කලු මිනිස්සු වගේක් මල් පහන් අරගෙන කැලේ දිහාට යනවා. පස්සේ පණිඩ කාරින් යවුවට පස්සේ මේ මිනිස්සු කියලා තියෙනවා භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කැලේට වැඩලා ඉන්නවා කියලා. ඒකකොට මේ යාට හිතනවා අච්චා මෙච්චර දුර අපගේ මාත් යන්න ඕනයි කියලා. නමුත් සල්ප වේලාවකින් තමනු තව දැනුගත් බවුනම් 500ක් එනවා. මෙයාව බහැ දකින්න. පස්සේ අල්ලාපසල්ලා පියවලා කියනවා මේ මට පොඩි ගමනක් තියෙනවා. මම යනවා ශ්‍රමණ බාත් ගාතුමිනාංශය දකින්නයි කියලා. ඒකෝනට පංචීම කියනවා දැන් ඔබතුමා බමුණන් දෙන්න හොඳටම ඉහෙනයකට පැහිච්ච බමුණා. ශ්‍රමණ බාත් ගාතුමන් කියලා කියන්නේ තාම ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තියෙන තරුණේ. අනදේම බමුණ ධර්ම වල ගාන කෙනෙක්. දැන් ඔබතුමා කියලා එයා ළඟට ගියාම අපි ඔක්කොම පාවා දුන්නා වෙනවා. ඒක නිසා ඒක ගැලපෙන්නේ හරිනම් එයා එයා ශාස්ත්‍රීය කුලේ ඔබතුමා බමුණු කුලේ. එයා එන්න ඕන ඔබතුමා ගාවට. ඔබතුමා බමුණු කුලේ කෙනෙක් කියලා වැඩි මාල්ලෙක් කියලා අපි වගේ 500ක් සෙනකින් දැද්දී අරයා ගාවට යනවා කියන එක හරියන්නේ නැහැ කියලා. පස්සේ ඉතින් ඒ චංකි බ්‍රාහ්මණයා බොම ලස්සනට අර 500ම කරුණු ගන්නනවා. උඹලා දන්නේ නැහැ කවුද කියලා හරුවච්චන් ආංශේ වෙන්න මෙච්චර ගුණ ඇති කෙනෙක්. ඒ නිසා මම යනවා බලන්න. ඒක පස්සේ 500ම කැමති වෙනවා. ගියාට පස්සේ ඉතින් සරුවච්චන් වහන්සේත් ඒ චක්ක බ්‍රාහ්මණයත් එක්ක එතන වැඩි හිටියෝ ඉහිණේකට පැවිච්ච බමුණන් එක්ක අල්ලාපසල් අපේ යෙදෙනකොට අර සෙනගේ අඩුම වයස්කාර හොඳ ත්‍රිවිධ පාරිශුද්ධ ත්‍රිවිධය දැනගත්තේ තරුණ බමුණෙක් ඉන කාපටික කියලා එයා සරුවච්චන්ගෙන් ප්‍රශ්නයක් අහනවා සරුවච්චන්ගේ පාරන් ටොක්ක කරලා කියනවා වැඩි හිටියෝ කතා කරන දැන් වල පැහෙන්න යන්න එපා හිටපන් වෙලාවක් එයි කියලා ඒකට පිළිස ටිකක් අපහසුටපත් වෙනවා. ඒකට චංකි බ්‍රාහ්මණයා කියනවා බුදුහාමුදුරනේ අවසරයි ස්වාමීන් වහන්සේ ආ වයසෙන් බහලු වුණාට අපි අතන උගා ප්‍රසාදේ දිනාගත්ත හොඳ දක්ෂ ත්‍රිවේදේම දන්න තරුණෙක් කියලා. හොඳයි කමන්නේ යාට වෙලාවක් හම්බ වෙයි කියලා සර්වචනන්සේ කියනවා. ඒකට කාපටිකටත් තේරෙනවා හොඳයි බුදුහාමුදුරුවෝ මට මේ විදිහට කෙරුවනම් මට අවස්ථාවක් දෙන්න නැතයි කියලා සාකච්ඡා වුණාන් පස්සේ සාකච්ඡා වුණාන් පස්සේ බුදුරජාණන්සේ කාපටිගේ මුණ දිහා බලනවා. බැලුවට පස්සේ එයා හිතා ගන්න දැන් මට සරුවචනාංශ අවස්ථාව දුන්නයි කියලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ පුදුම කැපවීමකින් මේ බමුණු ධර්ම ඉගෙන ගන්නේ. ඒකට ජීවිතේ පාවා දීලා අපි ඔක්කොම තරුණ වයස පාවා දීලා ත්‍රිපිටකය ඉගෙනගෙන බුදුමාකාර ශ්‍රද්ධාවකින් අපි මේ කටයුත්ත කරනවා. ඉතින් ඔබ වහන්සේ මොකද හිතන්නේ? ඔබ වහන්සේ කියන එක නෙවෙයිනේ කරන්නේ. මේ බමුණු කටයුත්තක් නේ මං වාගේ ජීවිත පරිත්‍යාගයේ මේ මේ බමුණු දහම් ත්‍රිවිධයේ යදී සෑදී පෑදී කටයුතු කරනවා මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන්සේ උඹ කටයුතු කරන සද්ධාවේ. කොහොඳයි. හැබැයි මතක තියාගනින් ওই සද්ධාව කියලා තෝරගන්න එක ඇතුලේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. උඹ බමුණු ධර්ම නොවේයි කියලා සද්ධාව නොවේයි කියලා සද්ධාට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒකට ඒ කාපටික බ්‍රාහ්මණයා අතුරු ප්‍රශ්න නගන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ වචනේ අල්ලගෙන සද්ධාවෙන් කියලා කිව්වට මගේ දැනුමෙන් මම ඇත්තට රුචියකුත් තියෙනවා. මේකේ පුදුම පුදුම කැඹරක් මේකේ තියෙනවා. බුදුම විස්තරයක් මේ නිසා සද්ධා විතරක්මත් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේකේ රුචියක් තියෙනවා. හරි බුදුරජාණන්සේ කියනවා මම ඒකත් බාර ගන්නවා. උඹ වගේ කෙනෙක් මේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්න රුචියත් එක හේතුව. හැබැයි මම කියන රුචියට ආදීනව දෙකක් තියෙනවා. රුචි කියලා තෝරාගත්ත දේ තුළ සත්‍ය නොති වෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා බැහැර කරන දේ තුළ සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ කාපටික බ්‍රාහ්මණය කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සද්ධාවයි රුචිය විතරක් නෙමෙයි අනුස්සවේ මෙන්න මේ પરම්පරා හතක් අපිට ඇවිල්ලා තියෙනවා මේ ගැඹුරක්. ඒක නිසා මේ සද්ධා රුචි විතරක් නෙවෙයි අනුස්සවයක් තියෙනවා කියනවා. ඒතර පුත්‍රයන්සේ කියනවා ඔය හත්පුරුෂ પરම්පරාවේ නම කියලාම කියන බුදුහාමුදුරුවෝ. අත්මුතුන් પરම්පරාවේ කවුරක්වත් එක එකක්වත් කියලා තියෙනවද සත්‍ය දැක්කයි කියලා. කියන එහෙම කෙනෙක් කියලා නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඔය හත්මුතු પરම්පරාවෙන් ඇවිල්ලා ඒකට උඹ පණ දීලා උර දීලා ලය දීලා කටයුතු කරාට ඒක හොඳ ගුණයක්. නමුත් උඹ අනුස්සවයෙන් ওই මහා පඬිතුක කියපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නොකියවිච්ච දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා කියලා කියන ඔබ තවත් දුරට කියන නිසා මම කියන දේ අහපන්. ඔන්න ඔයගේ කරුණු පහක් තියෙනවා. සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජානකන්ති කියලා. තර්කයෙන් මේක දැනගත්තයි කියලා මිනිසු යමක් අනිදවල් බැහැර කරලා මේක සත්‍ය කියලා බාර ගන්නවා. එතන මේක මගේ දෘෂ්ටිය කියලා බාර ගන්න ඔය පහේම මම අර කියපු ආධිනව පහ තියෙනවා. අද්දායෙන් ගත්තත්, තමන්ට රුචි කියලා ගත්තත්, මේක ගුරු પરම්පරාවේ ත්‍රිපිටකයේ පොතේ තිබ්බයි කියලා ගත්තත්, එහෙම නැත්නම් තර්කයට ගැළපෙනවයි කියලා ගත්තත්, එහෙම නැත්නම් මම මේක බැසගත්ත දෘෂ්ටියක් කියලා ගත්තත් ওই පහේම තියෙනවා. ඒකට පුත්‍රජනන්සේ කාපටික කියනවා ඔබ වහන්සේ ওই පහෙන් බැහැර තයක් උගන්වනවාද කියලා. බුදුහාම කියනවා නෑ කියලා. ওই පහම තමයි මාතු ගන්නන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා බේරන් දැනගනි මේ පහෙන් මේ කියන සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානකන්ද කියන පහේ සත්‍ය අනුරක්ෂණය සිද්ධ වෙනවා. උඹ කරා පැමිණිච්ච දේ හරි හරි වැරදි දේ අරසා කරන්න පුළුවන්. හැබැයි සත්‍යානුබෝධය සිදු වෙන්නේ නැහැ. උඹ කියන પરම්පරාවෙන් එනාපු දේ ඕල්ලන්නේ නැතුව අන්ධකාරයේ අතින් අතට යවන මේ මල් වට්ටියක් වගේ යවන්න පුළුවන්. හැලහප්පන්නේ නැහැ. හැබැයි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒක අපේ ශාසනය කියන්නේ අපි මේ ත්‍රිපිටකය කියලා රැක්කට මේ ශාසනය කියලා රැක්කට අපිට අවබෝධයක් නැත්නම් ඒක ගොපල්ලෙක් හරක් බලනවා වගේ කියලා කියන උට බත් බැලයක් මිසක් කවුරු බස්කෝ රසය ලැබෙන්නේ හරක් බලනවාට අයිතිකාරය කණ්ඩ දෙනවා එච්චරයි හරකුන්ගේ ලැබෙන බස්කෝ රසය නෑ පස්කෝරාසි ලැබෙන්න නම් අර කයිතිකාරයයි. ඒ නිසා මේ ධර්මයේ රැක්කට සද්ධාවෙන්, රුචියෙන්, අනුස්සවෙන්, ආකාර පරිවිතක්ෙන් දිට්ඨි ඥානකන්තියෙන් ආරක්ෂාව සිද්ධ වෙනවා. මනිකන් security guard කෙනෙක් විතරයි. එහෙම නැත්නම් මුරබල්ලෙක් විතරයි. එහෙම නැත්නම් බූමාටු දෙයියෙක්. ගෙවල යකෙක්. ආරසාකරන්නේ යක්ෂයෙක් විතරයි. අපිට මේකක් නැහැ කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ එහෙමනම් සත්‍යානු රක්ෂණයත් එක්ක සත්‍යානු බෝධය කරන්නේ කොහොමද කියලා. ඒක හරියටම ਸਰවඥාසේ කොනට ගෙනල්ලා අතර කරන සත්‍යානු රක්ෂණය කරන සත්‍යානු බෝධනය කරන්නේ කියලා. ඉතින් ඒකෙන් කාරණා දෙක තුනක්ම දැනගන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු ධර්මයක් විදිහෙන් අර විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙනාගේ සත්‍යානුරක්කණය බුදුහාමුදුර අනුමත කරනවා. ඒ තරුණයා මේ Hindu ආගමෙන් පූර්ණ ජීවිතය කැප කළ ගන්න ඒක ගරු කටයුතු දෙයක්. හැබැයි කියනවා උඹක කොච්චර අරසා කරත් උඹට ඔකෙන් කිසි මේ රස විශේෂයක් ලැබෙන්නේ නැහැ, ಗುಣ විශේෂයක් ලැබෙන්නේ නැහැ. අරස මේ අවබෝධයක් මේ මේ අනුබුංජනයක් අනුබෝධයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බමුණයි හරිය ලස්සනයි ඉතින් එහාට. ඒ කියන්නේ හොඳටම තියෙන මේ බමුණත් පුද්ගලිකව ගන්නෙ නැහැ. කාරණා සුද්ධ කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් කහනවා සාංශ ඔබ පහම නම් ඔබ වහන්සේ රකින්නේ. ඔබ වහන්සේ කොහොමද මේ ඔබ වහන්සේගේ මේ අපිට විරුද්ධ එකක් නේ කියන්නේ. සත්‍යානු බෝධනයේට මග, සත්‍යානු ප්‍රාප්තියට මග කියයි. ඊට පස්සේ බුදුරජාණන් මේ කාරණු පහ ලස්සනට පෙළගස්සනවා. කාරණා 15 16ක අපි එකට කියනවා මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. එතනත් බුදුරජාණන් පටන් ගන්නේ සද්ධාවෙන් තමයි. සද්ධාජා ඊට පස්සේ පුදුජනanse කියනවා මෙහෙම සද්ධාවෙන් රුචියෙන් අනුස්සයෙන් ආකාර පරිවිතක්යෙන් දිට්ඨි නිජානක්ඛන්තියෙන් අපි ලෝකෝත්තර ධර්මයක් ආධ්‍යාත්මික ධර්මයක් ආගමික ධර්මයක් කල්පනා කරලා බලනකොට ඒ කෙනා එවැනි ධර්මයකට පෙළඹෙනිති ලොකු ජීවිතේ හැඩගස්මක් ඇති ගුණයක් ඇති කෙනා නියා කල්පනා කරලා බලන්න ඕනලු යම් කිසි කෙනෙක් මේක ආරස්සා කරලා ಗುಣ විශේෂයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා මේක නිකන් බඩදුලේ රැකගෙන රකින්න නාගමාණිකයක් වගේ රකින්න එක නෙවෙයි වැඩේ. මේක මේ විදිහට ජීවිත ප්‍රත්‍යයෙන් කරන එකේ ಗುಣ විශේෂයක් ලැබපු කෙනෙක් ඉන්නවා. ඒ තණ්හාව දුරු කරගන්න පුළුවන් වෙච්ච, ද්වේෂය දුරු කරගන්න පුළුවන් වෙච්ච, මොහොනේ දුරු කරගන්න පුළුවන් වෙච්ච, ඒ කියන දේ කරන, කරන දේ කියන જાති කෙනෙක් ඉන්නවාද කියලා බලනවා කියනවා. එහෙම ඉන්නවනම් ඉන්න කෙනා කෙරෙහි අර තමන් එතකොට එතකොට ඉගෙන ගත්ත දේවල් වලින් පොතේ දැනුමින් ගොඩාක් දැනුම තියෙනවා. නමුත් ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා ඒ දේ අවබෝධ කරලා ප්‍රකාශ කරන කෙනා ළඟට යන්න. එතකොට ඒ කෙනාගේ ශ්‍රද්ධා ජාතෝ උපසංගමචි ශ්‍රද්ධාව නිසා වෙත ලැබීම සිදුවේ කියලා කියනවා. අය ශ්‍රද්ධාව gedera ඉඳගෙන අර ධර්ම රත්නය කියලා වැඳ වැඳ ඉන්න එක නෙවෙයි තියෙන්නේ මේක ක්‍රියාවත් කරන කෙනා වෙත එළඹීමක් සිදෙන සද්දා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති නිතර නිතර ගියාට පස්සේ පෛරුපාසනය කරනවා ඇසුර පවත්නවා පෛරුපාසන්තෝ සෝතං හෝදාති එහෙම ඇසුරු කරනකොට එයා කියන කරන දේවල් එයා කියන දේ කරන කරන දේ කියනවාද කියලා අහන්න කන්නතු කරනවා කණ යොමු කරලා අහනවා ඔහිතසෝතෝ ධම්මං සුනාති. ඒ විදිහට මේ පුද්ගලයා දේ කන්‍යතුරන ඉන්නකොට මේ සොයාගෙන යන ගවේෂකයාට එයා කියන ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඔහිතසෝතෝ ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේති. යා කල්පනා කරලා බලනවා දැන් මම මෙවැනි ධර්මයක් තියෙන කෙනෙක්. එයා මෙවැනි ධර්මයක් කතා කරන කෙනෙක්. ඒ ධර්මයේ ධාරණය කරලා අරකයි මේකයි සංසන්දනය කරලා බලනවා. දතානන් ධම්මානං අත්තං උපරික්කති. අරව කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරන අර්ථය සලකා බලනවා. මේවා නිකම් මේ ජපමන්ත්‍ර වගේ මිනිසු නිකම්මත් කරවන්න කියන දේවල්ද නැත්නම් අර්ථ සිද්ධියක් සහිත දේවල්ද කියලා ඒ වගේ අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ සති ඡන්தோ ජායති අර්ථය බලනකොට තේනවා මේක ක්‍රියාවත් කළ යුත්තක් එහෙම නැත්නම් මේ තියෙන ක්‍රියාශක්තියක් එහෙම නැත්නම් අනුව හැසිරිය යුත්තක් මිස වෙන ගුණ විශේෂයක් ලැබෙන්නේ නැහැ කියලාට ඡන්දේ බවටපත් වෙනවා අර තිබුණු සද්ධාව. ඒකෝට සද්ධාව සහ ඡන්දේ අතර තියෙන වෙනස අපි මේකට කුසල ඡන්දේ කියලා කියනවා ආගමික පැත්තේ. අපි මෙතෙක් කල් තිබුණේ කාම ඡන්දේ. මේ කාම ඡන්දේ වල කුසල ඡන්දේ ආවට පස්සේ ශ්‍රද්ධාවට වැඩිය කරබැලීමේ ආසාවටයි කුසල ඡන්දේ කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ හිතේ ඇති වෙන ආවේගයක් ඒක ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන් නොවෙන වෙන්න පුළුවන්. අන්නර විදියට දතානන් ධම්මානං අත්තං උපරික්කති කියන විදියට දරණ ලද ධර්මය විග්‍රහ කරලා බලනකොට කුසල ඡන්දේ පහරනවා. ඡන්தோ ජාත තංජ ජාතෝ උත්සහති ඊට පස්සේ ආ හොරෙන් හරි පොදුවේ හරි මේ කියන දේ පොඩි උත්සාහයක් දාලා බලනවා. නිකන් මගේ ජීවිතේ මට වෙච්ච හැටියට කියනවනම් ඔක්කොම අපිට කරන්න බෑ. මම පැහැදිලිවම කමට කරන්නත් බෑ කියලා. සතිය පිටෝපන් කියන්නේ. ඉතින් ඉස්සල්ලාම කෙරුවේ පොඩි උත්සාහයක් දාලා බැලුවා මේ සතිය කියන එක මං වගේ මේ සීලයක් නැති බුද්ධාගම අදහන්නේ නැති එයාගේ මේ අමුතු කුණුහරුපයක් වෙන විද්‍යාව ලොකුයි කියලා හිතන මහා තකතිරු කෙනෙකුට කරන්න පුළුවන් කියලා. ඒ දවස්වල මම තකතිරුක කියලා දන්නෙත් නැහැ. මම හිතන්නේ මම ලොක්ෙක් කියලා. ඉතින් කරලා බලන්න ඕනේ අන්දම් අර්ථය එන්න පටන් ගත්තා. ඒ ඒ ඒ දුර්ලකම් මේ වනමුක සිවල තර කොච්චර තිබ්බත් සතිය පිරවන්න පුළුවන්. ඒක මහ පුදුමාකාරම ශක්තියක් වුණා මට උත්සාහය සාර්ථක වීම සාර්ථක වුණේ යුනිවර්සිටි ගලා ගෙදරන ගමන් සෙනගස්සේ ඉඳද්දි පයින් ඇවිදින්න උත්සාහ කරා තනියම කවු මිනිස්සු කොහොම සෙනගියද්දී වම තිනකොට දකුණු තිනකොට මට නිකන් මහා ලොකුයි දැන් මං කියන දේවල් මුකුත් මන් දන්නේ නැහැ වම තිනකොට වම දානවා දකුණු තිනකොට දකුණු අනිත් විනාඩි 5ක් 6ක්ම මට තේරෙනවා මුළු ලෝකෙම වෙන් වෙලා මේ අමු ගිහියා වම දකුණු වම දකුණු වම කපාරටම තමයි දකුණ මොකද උනේ මට කියලා. ඒ කියන්නේ මම නෑ. යවිදිනවා. බය වෙච්ච ගමන්ම මම ආයෙසරයක් ආපහු හද පිගවි ලෝකයට ආවේ. ඒතර ගලහපාරේ ආයෙසරයක්. ගලහපාරේ ඉඳලා කල්පනා කරනවා මොකක් කරේ වුණා. ඇයි එතනින් මැරලා ගිහලා ධම්මික හමුරණ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වුණා. මම ඒ දවස්වල යකක් කඩයියා මොකද්ද මේ රජා මරණ ඉංග්‍රීසියක් තිබුණේ. ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. පස්සේ කියලා රාම්දුරණ කිව්වා. ඔබ මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි උත්සාහයක් කරන් තිබුණා ඒකම කරපන් කිව්වා. ඊට පස්සේ එතන ඉඳදී කරන්න ගියා ඒකේ නෑ. එක එක එක එක දේවල් කරනකොට මට තේරුණා මේ අතනින් මෙතනින් අතනින් මෙතනින් ඒ ඉඩෝරේට පස්සේ වහිනකොට තනකොළ ගසෙන්න වගේ දත් මදිනකොට ඇවිදිනකොට සමහර වෙලාවට ඔය පොතක් පාඩම් කරන වෙලාව ඔක්කොම පැත්තක තියලා නිකන් ඉන්න ඉඳපු ගමන් දා ගන්න බලන්න ඉබ්බයි කට්ට ඇතුලට ගත්තා කට්ට ඇතුලට වගේ දාලා බලනකොට ඉඳපු ගමන් සතිය එනවා ආන්නේ වගේ උත්සාහ කරා උත්සාහ කරනකොට කරනකොට තියෙනවා ඒක මගේ තියෙන එදා තිබුණ ගතියයි මම ඔබ දෙනකොට කියන්නේත් මේකයි ඒක හොරෙන් කරපු තරමට ලාභයි මම දන්නා ඒක මම එහෙම කියන්නේ කොහොඳද කියලා කහාට ඔක කියාපන්න ඕන කමන්නේ මම කියාපාන තත්වයක තිබුණ කවුරු හරි මට බැරි වෙලාවත් ඒ ස්වාමීන් වහන්සේ කිව්වනම් ඔබ මේකට අටවිල් ගන්න ඕනේ බාපණයක් දා ගන්න ඕනේ කියලා මතක තියාන කවදාකවත් මං වගේ මිනිහෙක් එතින්ට නම් නැමෙන්නේ නැහැ බෑ මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මේ සත්‍ය පිටීමයි සීලය අතර සම්බන්ධය මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ සත්‍ය පිටීමයි සුදු ඇඳිල්ල අතර සම්බන්ධය මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ බාපණයක් දාන එකේ වටිනාකම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේකේ ඕනෙකමක් නැහැ. ඒ ඒ මාත්‍රකාව මතුනේ නැහැ. අනේ විදිහට උත්සාහ කරනකොට තුලනයක් එහෙම නැත්නම් අර මේ තර්ක ඥානෙ වැඩක් යනවා. දැන් මේකද බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් මට බුද්ධාම ක්‍රෙඩිට් එකක් තියෙනවා නේ කවදාකවත් ඒ ගුරුවරු බැරි වෙලාවක්වත් ඔය සතිය උගන්ලා නැහැ. වැරදිලවත් උගන්ලා නැහැ. අප්‍රමාදී කියන එක බුදුරජාණන්සේගේ ධර්මයේ ප්‍රධාන දේ බව කියලා දීලත් නැහැ. දැන් මේ ආමුදුරෝ කතෝලිකයා එයාම බුද්ධාගමට ඇවිල්ලා එන් ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා මෙහි ඇවිල්ලා මට කියනවා මේකයි බුද්ධාගම කියලා. ඒතර මටත් තේරෙනවා මේ සිල් ගත්ත මිනිස්සු විසින් කළ යුතු වටිනා භාවනාවක් වගේ මේ මම මේ අමු ගිහියා. මට කරන්න පුළුවන්. ඒ තුලනේ කරනකොට පේනවා මේ සතිය පච කරන්න බෑ. සතිය මොන જાති කෙරුවක්වත් වටන්න බෑ ඒක වැඩෙනවා. අන්නේ තුලනේ තුල කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මම ඒක නිසා කියන්නේ නැහැ සාකච්ඡා කරන්න එපයි කියලා. මම කියන්නේ නැහැ ප්‍රශ්න අහන්න එපයි කියලා. මම ඇත්තටම අසීමිත ප්‍රශ්න අහන්න තිය වෙලාවේ ධම්මර ඒ ධම්මික ස්වාමීන් වහන්සේ ඒ සංසය ඇත්තටම මට ඒ මේ නියුන් සහෝදරයෙක් වගේ ඒ අහන මතක తీරු ප්‍රශ්න අනිත් එක ඉංග්‍රීසි හොරවතියේදී ඒවට පැය ගණන් මම වෙලා ගත්තා. ඒ තුලනේ තුල මට තේරෙන පටන් ගත්ත මොකද්ද ආයෝජනයක් යනවා. ඒ කරන වැඩ ඔක්කොම කරන අතරතුර ඒ තුලනේදී ඇතුළතින් තේරෙන පටන් අර ගන්නවා මේ ගිය සංසාරේ පැත්තට යන ගමනක් නෙවෙයි. මොකද්ද වෙනසක් ඇති වෙනවා. අන්නේ තුලනේ ආරහ තමයි කෙනෙකුට ප්‍රධානය කියලා කියන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්න ඕනේ. දැන් ඇති ලෙවක කහිට ඇති දැන් අපලකන්න ඕනේ. කියන්නේ ඒ ගැම්ම මම හිතන්නේ 79 80 වෙනකොට මට ආවා. මම ගිහිල්ලා ඇත්තට මේ ස්වාමීන් වහන්සේට කිව්වා සාංශ මට පුළුවන්කමකට නෙමෙයි කියන්නේ අඩු ගානේ මට පූර්ණ කායින භාවනා තියා රැට නොකයින්වත් බෑ. දවසට පස්සේ ලක් විතර කන මිනිහෙක් වань. රැට නොකයින්වත් බැහැ වුණාට මට හිතෙනවා සංස මේ වැඩිය නම් හරියන්නේ නැහැ. මට මට මහාන වෙන්න වෙයි. ඊට පස්සේ කිව්වොත් තෝ පැවිදුනොත් අද පැවිදුනොත් හෙට දිවුරු හරිනවා. කවදාකවත් උඹට මහානකම හරියන්නේ නැහැ. ලංකාවේ තියෙන වැඩපිළිවෙලත් මම දන්නවා. ඒක හරියන්නේ නැහැ. ওই විදිහටම කරපන් කියලා. ඉතින් ඒ තුලනේ සඳහා මගේ ජීවිතයේ අවුරුදු මම හිතන්නේ 70 වෙලා 88 දක්වා කාලේ ගිහිව ඉන්නකොට දිගටම යොද යොදා යොද යොදා බැලුවා. අන්නේම ඒ තුලණය කරන කාලේ මට ලොකු ආශාවක් ඇති වුණා ත්‍රිපිටකය කියවන්න. මේක කෙලින්ම කියවන්න ඕනේ කාගෙන්වත් පෙරක දුරුකන් නැතුව. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට ඇත්තටම කිව්වා ඔබ හොඳම දේ සිංහලෙන් කියවපන්. පස්සේ ඒකට තමයි ධම්මා ස්වාමීන් වහන්සේ මට උදව් කරේ. මම පන්සලට ගියාම මට කිව්වා ඒකට ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පොත් අච්චු ගහලා මේ පොත්වලට වැඳ වැඳ හිටියට මහත්වෝ කවුරුත් කියවන්නේ ඔබ වහන්සේට ඕන වෙලාවක පන්සලට එන්න පොතක් ගෙනියලා කියවන්නේ. ඉතින් මම කරන්නේ මේ පොතක් අරන් ගිහලා ෆාම් එකේ වැඩ කරන ගමන් හැන්දෑවේ කියවලා අරකට ලස්සන කවරයක් දාලා මම ආපහු කියලා තියෙනවා. බණිදාසේ තව පොතක් ගේනවා. ඕනෝම කරගෙන කරගෙන කරගෙන යනකොට මට තේරුණා මිලෝ පාලියට තේරුමක් තිබුණේ නැහැ මගේ. සිංහල තේරුමක් තිබුණෙත් නැහැ. නමුත් ඒ කියවනකොට තේරෙනවා මේ ධර්මයේ යල්පනව ගතියක් හෝ පිලුණු වෙච්ච ගතියක් හෝ අදාළ නැතිකමක් නැහැ. මම යෙදෙල නැතික වෙනම කතාවක්. ආහනේ විදිහට මේ තුලණය කරලා ඒකම යෙදিলা ගත කරන්න ඕන කියනකොට සමහර වෙලාවල් වලට පහිතත්ව සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝ මුළු කයින්ම තේරෙනවා ඔය ගිහිගේ තියෙන බර නෑ හිතේ. ඒ ඒ ආතතිය නෑ. ඒ ඒ කියන ටෙන්ෂන් එක නෑ. පොඩි වෙලාවකට සම්පූර්ණ ගිහිල්ලා විවේක වෙනවා. ඒ ගිහි කාලේ මේක මට තිබිලා තියෙනවා. මට දැන් බලනකොටයි තේරෙන්නේ. ඇඟෙන්ම කියනවා මේ මොන මගුලටද මේ මේ රංගපෑමක් කරලා මේ හම්බ කරගෙන මේ ගහපා දීලා මේ දී ඕනේ නෑ මේ වර්තමාන ජීවිතේ ඔක්කොම තියෙනවානේ. කායේන සේව චේව පරම සත්‍යං සච්ච කරෝ. කායනොත් සාක්ෂි දෙනවා මේක හීලින් මේක රිලැක්සින් ඒ ඒ චිත්තක්ෂණය ඒ කයේ සාක්ෂි අත්‍යන්තයෙන් වැදගත් කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් ඔ කොච්චර බණ පොත් පාඩම් කරත් කාට බණ කිව්වත් කවුරු නිවන් දැක්කත් Tamange බණ අහලා Tamanට ඇති දෙයක් නැහැ අනුන්ගේ හරක් බලන බිස්නස් එකක් තියෙනවා Taman හරක් බලලා Taman ඒ පස්කෝරසේ වළඳනවා වගේ වෙලාවක තේනවා චිත්තක්ෂණයකට දෙකකට සම්පූර්ණ මේක සමනයකටපත් වෙලා මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් අර ෆ්‍රික්ෂන්ලස් පාත් කියලා තියෙන කිසිම ඝර්ෂණයක් මොකක්වත් නැහැ. නිකන් තටු අබු කුරුලෙක් වගේ නූල කඩලා ගිය සරුංගලයක් වගේ ඔය පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක සිද්ධි කරගන්න එහෙම නැත්නම් මේක සාක්ෂාත් කරගන්න ඒ ගුරුවරයා ඒ ධර්මයේ කෙරෙහි අම්මට අප්පට නැති පුදුමාකාර ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. මේ අම්මලා තාත්තලා දන්නේ මේකට ටෙන්ෂන් එක දෙන්න විතරයි. මේ ඇඟට ආතතිය දෙන්න විතරයි. සද්දා ඇති කරන්න දන්නවා. රුචි ඇති කරන්න දන්නවා. අනුස්සව ඇති කරන්න දන්නවා. ආකාර පරිවිතක්ක දෙන්න දන්නවා. දිට්ඨි නිජානක් අන්ති දෙන්න දන්නවා දෙමපියෝ. අපේ බજારක ඉන්න ඕන කෙනෙක්. නමුත් ඒව ගලව නැටි. එකකවත් නැහැ. ඉතින් අන්නේ විදියට ඒ කායන සේව පරමසත්තං සච්ච කරති පඤ්ඤායේච පඤ්ඤායේච අතිවිජ්ජ විජ්ජති ප්‍රඥාවෙන් විනිවිදිනවා මේ පව් කොච්චර ජීවිතේ කරලා තිබ්බත් තීරම කැපෙන මන් දැන දැන දැක දැක මේ ජීවිතේ මන් දන්නවා උසාවි යන නඩු දාන්න වටින අපරාධ හිත හිත කරලා තියෙනවා ඒක කිව්වොත් මේ සමාජීවත් මාව බාර ගන්න කන්නේ බාරකම් පාරයි. ඒ හිත ඊලන්දාරි වෙච්චට පස්සේ කරන්නේ වැඩ නොකරන වෙන මොනවක්ද? මොනවක්ද සතිය බාර ගන්නෑ. සුද්ධ වෙච්ච ගමන් දී බබුලකින් පිරිසිදු අතුරින් ඔගේ කොච්චර කුණු දැම්මත් තල්ලු කරගෙන මතුවෙනවා. ප්‍රඥාවෙන් ඒක පරම සත්‍යං සත්‍ය මේ මේ මේ පඤ්ඤායත අතිවිජ්ජ පස්සති විනිවිදල දකින්න. ඒතකොට පේනවා මේ සතිය කියන්නේ අපේ හිතන જાති පන්නරේ බහින පිහියක් නෙමෙයි. ඒක මොන්න જાති ගැනක් කපන්න කවන්න පන්නරේ හිටිනවා. කෙලෙස් එනකොට අලකොල්ලන්දක් කඩුවකින් තරි ගහන්නවා වගේ, පතුරු ගහන්නවා වගේ සුමාන ගානක් වැඩ කරපු මැටි බලංකාරයෙකුට පොල්ලක් අරගෙන තලනවා වගේ දේරම තලන්න පුළුවන් පෙයින් භාගේ. ඒ තරම් ඒක විනිවිදින්න පුළුවන්. ඉතින් ඒ ශ්‍රද්ධාව, අනුස්සතිය, රුචිය ආකාර පරිවිතක්කේ දිට්ඨි නිඥානකන්දි කියන මේ පහ බුදුජානක මේ මාළේට අමුණලා පෙන්නනවා. පමණට අමුණලා පෙන්නන ශ්‍රද්ධාවෙන් බාර ගන්න එපා. ශ්‍රද්ධාවේ තියෙන්නේ අහලා බලපන්. අහලා බලන දේ කරලා බලපන්. කරලා බලන දේ තර්ක කරපන්. තර්ක කරපු දේ අත්දපන්. අත්දිනාට පස්සේ ආය ශ්‍රද්ධාවට බලයක්. මේක කරකවනවා. මේක නිකන් හරියට මේ මේ පරණ තිබුණේ අර ඩීසල් එන්ජින් අතින් කරකවලා ස්ටාර්ට් කරන කාර් ක්‍රෑන්ක් එක දාලා කරකොල කරකොල කරකොල කරකොල liver එක අත අරව ගා බක්කාලේ ස්ටාර්ට් වෙනවා. හැබැයි ප්‍රෙෂර් එක තද කරලා කරකවන්න බෑ. ප්‍රෙෂර් වැල කර රිලීස් කරලා කරකොල කරකොල කරකොල ගැම්මාට පස්සේ ප්‍රෙෂර් එක අත අරියට පස්සේ ස්ටාර්ට් වෙනවා. ඒ පුදුමාකාර කරකිලක් කරකවනවා. ඊට පස්සේ ඒත් බුදුරජාණන්සේ කියනවා උඹට මෙතනදී සත්‍යානුපත්ති හෝති සත්‍යම අනුප්‍රාප්තිය සත්‍යානුබෝධි සිද්ධ වෙනවා සත්‍යානුප්‍රාප්තිය වෙන්නේ නැහැ කියලා. ඔබට තේන මොනවාරි කරන්න පුළුවන් කියලා මේ ජීවිතය හැබැයි කිරිලා නැහැ. කරන්න පුළුවන් බව තේරුණාට කිරිලා නැහැ. එතකොට මේ බමුණ අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ වගේ Tamange ජීවිතය යොදලා කාය සාක්ෂි සහිතව වර එක චිත්තක්ෂණයකට නැත්නම් පරියන්කයකදී සක්‍රීයමක මේ විදියට පත් වුණාට පස්සේ ඒක අනුබෝධය සම්පූර්ණ ලබා ගැනීමට මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා ඒක සඳහා ප්‍රධානම අවශ්‍ය කරලා තියෙන්නේ ප්‍රධානේ. ප්‍රධාන වීර්ය අවශ්‍යයි. ඔය මීට පස්සේ කිසිම අපි මෙතෙක් කල් දිදී හිටපු නිදහසර කරනු මොනම දෙයක් කියන්න යන්න බෑ. ඔක්කොම මාර්ගාක්ෂිකයි. උඹ හිතාගන්නේ මගේ තියෙන ප්‍රධානම දේ මීට පස්සේ මේක සාක්ෂාත් කරන්නේ කියලා. ඒකට නේ ප්‍රධාන වීර්ය කියලා. ඒක දෙකක් එක ගැළපෙල්ලක් නැහැ. ඒක නිකන් හෙන ගෙඩිය වගේ වැදුනට පස්සේ ඕන දෙයක් කඩාන බිඳගෙන යනවා. ප්‍රධාන වීරිය තමයි කියනවා අවශ්‍ය කරලා තියෙන කෙනෙකුට ඒ වගේ සත්‍ය මනුප සත්‍යානුප සත්‍ය මනුපප්පෝති කියන සත්‍ය අනුප්‍රාප්තිය සඳහා ප්‍රධාන වීරිය ඕනේ. ඉතින් බුදුජානනාථ ඉතින්දි කියනවා ඉස්සල්ලා කියන ඒ තමන්ගේ කාය සාක්ෂිය ඇතුව මනසෙන් විනිවිදලා දකින්න නැති මිනිහෙකුට ප්‍රධාන වීරිය එන්නේ නැහැ. ඒකයි එතන තියෙන සෙල්ල. මේක අඳලා ගන්න බෑ. වරක් කර දෙක කර එක දකින්න ඕන දැක්කට පස්සේ තේරෙනු මම සංසාර කොච්චර කල් මෙවැනි දෙයක් නැතුව ඇවිද්දද මේ අන්ධබාල ජනතාව ලක්ෂ කෝටි ගණන් තාම නිදාසර කරන ඔය ඔය ප්‍රධාන වීර්ය නොකර ඉන්නවාද ඉතින් ඒ වගේ මමත් නිකන් හිටියොත් මේක හැඳි ගෑවිලාම යනවානේ ඒක නිසා ඕන දෙයක් වෙච්චාවයි කියලා රාජා හෝ මා හෝ ගංගා හෝ එහෙම නැත්නම් කම්මෝගෝ චිකාගෝ කියලා. ඉතින් ඊට පස්සේ විතරයි බහින්නේ. හැබැයි යම් පරියන්කයක් සාර්ථක වුණාට පස්සේ යම් විදියට Tamanට අදිෂ්ඨාන ශක්තිය ආවට පස්සේ ඊට එකල ටික වේලාවක් යනකම් මේ ප්‍රධාන වීර්යය තියෙන ඊට පස්සේ ඒක ඔද්දල් වෙනවා. ඒක ඔද්දල් වෙලා ඉතිනිදා වැඩවලදී ඒ පුද්ගලයාට අර අර විශේ ගාය මීහරක් ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙක එකනත් එක්ක කතා කරලා ඒ নানা ආකාර දේවල් වලින් අරක තියෙන අර තීක්ෂණ ගතිය නැති වෙනවා. ඕගොල්ලන්ට ඒක තමයි හෙට වෙන්නේ. දැන් මේකේ ඉන්නකොට නම් මොකුත් නැහැ බුද්ධ වේලා වගේ තමයි ඉන්නේ. හෙට උනාට පස්සේ අර ටෙලිෆෝන් කෝල්ස් ඔක්කොම එනවා ඊට. පත්තර බන්නේ ඔක්කොම කියවනවා. කට්ටි ඔක්කොම කණ්ඩ කරලා ඔයා දන්නේ නැහැ දවස් 14 මෙන්න මෙහෙම වුණා එහෙම වුණා ආ එහෙමද නෑ මන් දන්නේ නැහැ නේ ආ ඉතින් ඔක්කොම දාගත්තට පස්සේ අර ප්‍රධාන වීරිය නැත්නම් ඒ අර සත්‍ය විනිවිදන වෙලාවේදී ඇතිවෙච්ච ප්‍රධාන වීරිය ඒක නිකන් එළියට පීරිසයක දාලා දෙන පෙට්‍රෝල් ටිකක් වගේ ඊතර ටිකක් වගේ බක්කලා එහාට මෙහාට උලඟට ගසාගෙන යනවා. ඉතින් එතකොට බුදුසෙනා ඒ ඒ මේ කවුද කාපටික බ්‍රාහ්මණය එකින් එකට එකින් එකට ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ විජේට ඒ පදන් වීරියට ආසන්න කාරණාව ඒක නැවත නැකී හිටවන්න වැටුණා පස්සේ නැගී හිටවන්න මොකද්ද කෙනෙකුට උදව් කරන්නේ කියලා. ඒක තුලනේ වැදගත් වෙනවායි කියලා. තුලනේ කියලා කියන්නේ මම දැන් ආපහු ගියා කබලෙන් ලිබට වැටුනේ. දැන් මේකෙන් මේ ඔක්කොමලා සන්තෝෂ කරන්න ගියාට තමයි ඉඳ ගන්න තියෙන පැය නැති වුණා. තක්මන් කරන්න තියෙන පැය නැති වුණා. අරයට උත්තර බඳින්න වෙනවා, මෙයාට උත්තර බඳින්න වෙනවා. ඒගොල්ලන්ගේ වැඩේම මේක නිකන් මේ පතුරු ගාලා පෙති ගාලා හැත්තෙල්ලා තැරි ගාලා දාන එක විතරයි අපි ඇසුරු කරන අයට කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක ගොනු කරලා අනේ මම උඹට ඔක්කොම කරලා දෙනවා කියලා පැහැ වාඩි වියන් කියන්නේ කෙනෙක් කවුද ඉන්නේ අපිට? කවුරුත් නැහැ. ඒගොල්ලෝ කියන උඹලට ඕන නම් උඹට ඊට වැඩිය මට උදව් කරන්න තිබ්බා. උඹ යුවා කරේ නැහැ. බාරයට කරා. උඹ මට කරේ නැහැ. ඕනකම තිබුණා නම් කරන්න පුළුවන් කියලා අපිව ටැක්ස් කරන එක විතරයි කරන්න පුළුවන්. ඔන්නෝ කට්ටිය තමයි නෑදෑයෝ කියලා කියන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. වට කෙරුවොත් කිට්ටුවන්තේ ඇසුරු කරන කෙනෙක් නෑදෑය කියලා වට කෙරුවොත් උද්දණ්ඩක් හපලා සාරේ බීලා රොඩ්ඩ විසිකරනවා වගේ විසිකරලා දානවා. ඉතින් නිසා ඕනෙම නෑ. ඕනෙම නෑ. ඉතින් ප්‍රධාන වීර්යය තිනකොට නෑදෑය පේන්නේත් නෑ. නෝ නෑදෑයතර ගන්නට පස්සේ ඒගොල්ලෝ දන්නවා මගෙත් ගෑයිලා තියෙන උඹත් ගාගන්නේ. කට්ටිය කරන්නේ ගාගන්න එක තමයි. අනාගන්න එක කරගන්නවා টොප් එකට අනාගාමිකම පැත්තක තියලා. ඒක නිසා ඒ කෙනාට සිද්ධ වෙනාට පස්සේ තුලනය කරලා බලන්න මට මෙහෙම යෝගයක් තිබ්බා මෙහෙම පරියන්කයක් තිබ්බා ඒ පරියන්කෙදී මට මේ විදිහේ විවේකයක් තිබුණා දැන් මම තර්කයට අනුව ගිහිල්ලා මේ කට්ටියත් එක්ක යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා ඇයි හොඳ පවත්තන්න ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කෙනෙකුට මට උපදේශයක් දෙන්න පුළුවන්. මේ මනුස්සයා තුලනේ ඊට ඉස්සලා ගිහිල්ලා නැහැ එතෙන්. එයාට මේ පරම සත්‍ය කයෙන්වත් ස්පර්ශ කරලා නැහැ. හිතෙන්වත් මිහිදලා නැහැ. ඒ මිනිහට පුළුවන් පසර දෙන්න විතරයි. කවදාකවත් අල්ලු කරන්න බෑ. ඒක නිසා කියනවා අපි පිරිසක් එක්ක යනවා නම් ගමනේ වේගය තීන්දුව කරන්නේ දුබලයි. පිරිසේ අන්තිම දුබලයා තමයි ගමන වේග කරන්නේ. ඌට කොච්චර තටමනවත් ඊට වැඩි යන්න බෑ. වේගෙන් යන කට්ටියට අරු ගැන අනුකම්පාවෙන් හිමීට යන්න පුළුවන්. ඔන්න ඕකට සමාජ සේවය කියන්නේ. ඔන්න ඕකටයි මේ ඇයි හොඳයි කියන්නේ. ඒක නිසා ගමන තනි වෙච්ච ගමන් පුදුම වේගයක්. සෙනග වැඩි වෙච්ච ගමන් වහවත් කන්න බෑනේ සෙනගක් එක්ක. ඒකත් ඉල්ලගෙන කරනවා. වහවත් කන්න බෑ පිරිසක් එක හිටියොත් ඒක මටත් මචං මටත් කැල්ල දීවන් කියලා ඉල්ලනවා. තනි වෙනකොට ඕන දෙයක් කරදාක අන්නේ ඒ සංසන්දනය නැති කෙනා විචක්ෂණ බුද්ධිය නැති කෙනා හැමදාම එක එක නැගින් අහනවා. මේක නිසා ප්‍රධාන වීර්ය නැත්නම් ඒ ප්‍රධාන ප්‍රධාන වීර්ය කියලා කියන සමාහලාට දරුවචනාංශය ඔය පරිපූර්ණ වීර්ය වැඩි ඉවර කරන වීර්ය අන්නේ වගේ ඒක නැත්තම් තුලනේ තමයි ආසන්නේ තියෙන. ඊට පස්සේ Taman තුලනේ කළා පස්සේ දවසක් කල්පනා කරනවා අවුරුද්දකට සැරයක් දවස් 17ක් 4 5ක් අයින් කරගන්න ඕනේ කියලා භාවනා කරන්න ඕනේ කියලා සැලසුමක් හදා ගන්නවා. නමුත් තුලනේදී තේරෙනවා අපේ තියෙන මේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර යුතුයකම් ටික ඉෂ්ට කරනකොට විවේකයට වෙලාවක් නැහැ. දවසේ පරිවිජයතර මදි. ඒක නිසා මේ තුලණයේදී බුද්ධ පාක්ෂික තුලණය ගන්න කෙනාට සමාජය කියන්නේ ආත්මార్థකාමී කියන. සමාජය කියන්නේ ඌ උගේ වැඩ බලා ගන්න එකෙක්. මේ කැක්කමක් නැහැ. අපිත් එක්ක එකට හිටියා දැන් එයා වෙනම නිවන් දකින්න හදනවා තනියම නිවන් දකින්න හදනවා ඕකද බුද්ධ ආගම කියන්නේ ඕකනේ මේ කරුණා මෛත්‍රිය නැද්ද කියලා ඒ මිනිස්යාට උදාහරණයක් වශයෙන් කියතයි නැත්නම් කීයකි වැඩියෙන්ම කරදර වෙන්නේ බුද්ධ ආගම්කාරීන්ගේ. බුද්ධ ආගම දන්න කෙනෙක්ගේ. එහෙම නැතු වැද්දෙක්ගෙන්වත් කතෝලික මිනිස්සුන්ගෙන්වත් මුස්ලිම් මිනිස්සුන් කවදාකත් එන්නේ. ඒ තුලණයේදී කොක්ක වදින්නේ ආසන්නම කෙනෙක්ගෙන්. ප්‍රියම කෙනෙක්ගෙන්. ඒක හරිම ලස්සනයි ඉල්ලගෙන කැමක් තියෙන. ඉතින් ඒ නිසා තුලණීති ගොඩාක් වෙලාට සර්වඥාන්සේ නොකිය කියන්නේ ඒක නිකන් මේ ඔද්දල් වෙන්නේ නිකන් සෝඩා බෝතලයක් කැඩුවාම ඒක පාට හෝස් ගහලා ආවම ඒ තර බහැලා යනවනේ. ආන්නෙම බහැලා යන එකත් තුලනේ. ඉතින් එහෙම අර එතකොට අහනවා තුලණයක් නැතුව තුලණයක් හදාගන්න ඕන නම් මේ මනුස්සයා මොකද්ද කරන්න ඕන? ඒසොට පුරුෂයන්ස කියන කුසල ඡන්දේ පහල කර ගන්න ඕනේ සංවේගයේ පහල කර ගන්න ඕනේ. කාම ඡන්දයටයි නැත්තම් යන්නේ කුසල ඡන්දය කාම ඡන්දය කියන දෙක හරියට කලු සුදු වෙනසක් තියෙනවා. මොකුසල ඡන්දය ඇති කර ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ලෝකේ හැදිලා තියෙන්නේ චාරිත්‍ර හැදිලා තියෙන්නේ ආයතන හැදිලා තියෙන්නේ විවස්ත හැදිලා තියෙන කුසල ඡන්දය ඇති කරන්න නෙවෙයි. ඒක හොඳට මතක ධානික මාර්ගපාක්ෂිකයි. ඒ නිසා Taman කුසල ඡන්දේ ගන්න නම් උදකලා වෙන්න ඕනේ. විවේක වෙන්න ඕනේ. විස්්‍රාම වෙන්න ඕනේ. ඉතින් ඒ කුසල ඡන්දය ඒ නිසා අර පෙට්‍රල් ටිකක් තිබ්බා වගේ බොහෝම ඉක්මනට වාෂ්පීකරණය වෙනවා. ඉතින් ඒක අහනකොට ඒ කාබටික බ්‍රහ්මණය අහනවා. ඒ විදිහට කුසල ඡන්දය නැත්තම් ඡන්දය ඇති වෙච්ච වෙලාවක නැති වෙච්ච වෙලාවක ඡන්දය ඇති කරන්න නම් ඒකේන අර්ථෝප පරික්ෂණය කරන්න කියලා තියෙනවා සූත්‍ර ටිකක් කියවන්නයි කියලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්නයි කියලා තියෙනවා මේ ගත කරන ජීවිතේ පැය 23 24 ගත කරලා මොනවද උපයන්නේ ඒව නැති කරලා මේ පැයක් විතර භාවනා කරනකොට මොනවද හම්බ වෙන්නේ ඒ සඳහා ඒ කවුද ත්‍රිපිටකයෙන් හෝ භාවනා කරපු කෙනෙක්ගේ අර්ථ ධර්ම ගලපලා බලන්නේ කියලා කියනවා. එතකොට ගැළපීමේදී තියෙනවා අපේ හිත කැමැත්තෙන් කරානම් කැමැත්තෙන් නැත්නම් චේතනාපූර්වක කරානම් අදිෂ්ඨානපූර්වක කෙරුවනම් කාමච්ඡන්දය තමයි. මේ පැත්තට යන්න නම් කුසල ඡන්දයට යන්න ඒක නිකන් අත්තරද්දකින් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අත්උපපරික්ෂණය කරනකොට තේරෙනවා මේ සංස්කාර ධර්මයෝ රුචි අරුචිකං ඇබ්බැහි පුළුවන් තරම් අපි පැවැත්මට තමයි අදින්නේ. කවදාකවත් නැවැත්මට යන්න හිතන්නේ නැවැත්ම පේන්නේ කාලකණිදයක් වාගේ. නැවැත්ම පේන්නේ අසුබයක් වාගේ. එහෙම නැත්නම් අවමංගල්‍යයක් වාගේ. ඒ නිසා පැවැත්ම කෙරෙහි සියලු දෙනා සන්තෝෂ වෙන කැමැත්තක් තමයි තියෙන්නේ. නමුත් අත්ෝපපරික්කණය කරනකොට තේිනවා සරුවච්චන් වහන්සේ උදේවය දෙකේ උදේ පක්ෂයේ දකින්න තාක්කල් සංසාරේ බවත්, වය පක්ෂයේ දකින්න තාක්කල් නිරෝධේ පක්ෂයේ බවත් තේරෙනවා. ඉතින් මේ දෙක අතරේදී ඒ කෙනාට අර්ථ සලකා බැලීමේ අත්ෝපපරික්කණය පුළුවන් වෙනවා. මේ කුසල ඡන්දයක් ඇතිකරනද ඒ අත්ෝපරික්ෂණය කරන්න තමන් තුළ දරාගත් ධර්ම කොටසක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. කටපාඩම් කරගත්ත ධර්ම කොටසක් තමන් ළඟ තිබුණොත් තමයි එනේන ප්‍රශ්නකදී ඒක යොදලා සුත්‍රමය ඥාන, චින්තාමය ඥාන තිබුණ කෙනාට විතරයි කායිමත් උරුපදේශ නැතුව අත්ූප පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනාට ඉතින් සාකච්ඡා මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් තව ඒ වෙනුවට නීතිඥයෙක් අරගෙන නීතිඥයකට ගාණක් ගෙවලා වගේ අත්වපරිශීලනය කරන්න. ඒ නිසා දතානන් ධම්මාන දරලද ධර්ම කොටස ටික තමයි Tamanට විවේකෙදී සලකා බලන්න පුළුවන් කාරණා පිළිබඳව පසුබිම සකස් කරලා දෙන්නේ. ඒ විදිහට ආසනලද ධර්මයේ ඇති වෙන්න නම් ඒකේ නා ධර්මය අහන්න ඕනේ. ධර්මයේ අහන ධර්ම දරා ගන්න ඕනේ. ධර්මය අහන්න නම් තත්පුරුෂයෙක් ගාට යන්න ඕනේ. සත්පුරුෂයෙක් ගාට යන්න නම් සද්ධාව තියෙන්න ඕනේ කියලා අර ධර්මය අධිකමේ සඳහා ආයත් මුලටම ඇරගෙන ගිහිල්ලා කියන සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ කියලා. මේ චක්‍රේ කරකිලා කරකිලා යනකොට Tamanටමයි තේරෙන්නේ මේ සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක දිට්ඨිනී ඥානකන්දි කියලා මේ මල මියගිය මේ උපමාන දිගේ මනින්න ගියොත් අපි සත්‍ය පැත්තක තියේදී වෙන දෙයක් අසත්‍ය තියෙන දෙයක් අසත්‍ය වෙන්න පුළුවන් දෙයක් සත්‍ය විශ්ෙන් බාර ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් අපි මේ ජීවිතේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා අපි බාර ගන්නවා. එතකොට අපි ශ්‍රද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නැති වුණත් අපි ශ්‍රද්ධාවම රකින්නකොට ඒකට අවිද්‍යාව දෙතෑවර විදිහට උදව් කරනවා. අපපටිපත්‍ය අවිජ්ජා, මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා. අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ ඒ ගෙම්මැඩියා දන්නේ නැහැ මේට වෙනස් ධර්මයක් තියෙන බව. එයා කවදාකවත් එකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යාට මේ Taman දකින දේ ආංශික දෙයක් බවත් පැත්තක් විතරක් තියෙන දෙයක් බවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා ශ්‍රද්ධාව නිසාම වෙන දෙයක් කියන ගැනීමෙන් හිර වෙනවා. ඒකට කියනවා අපපටිපත්‍ය විඥාව simple unknowing කියලා කියනවා. දන්නේ නැහැ. ඒ මදිවට අල්ලගෙන ඉන්න බොරුව සත්‍යක් කියලා වැරදියට බාර ගන්නවා. කාටවත් ගොඩ ගන්න බෑ. ඒ ඒ තියෙන අවිද්‍යාවේ දෙතවර ස්වરૂපේ නිසා මිච්ඡාපටිපත්‍ය සහ අපපටිපත්‍ය කියන එක මේ අපපටිපත්‍ය අවිද්‍යාව අධ්‍යාමනේ නැති කරතයි. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අම්ම මුත්ත කිව්වත් යන්නේ. බොරුව සත්‍ය වශයෙන් බාරගෙන. ඉතින් ඒක ශ්‍රද්ධා ස්වરૂපේ මතුවෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක විමසුන් නුවණට ලක් කරන්න ගියොත් ඒ මනුස්සයා හිතනවා ඒක අපේ පවුලට කර නෑ කුලසිරිතට හරි නෑ. ඒක නිසා කරන්න යන්න හොඳ නෑ. ඉතින් මේ මිනිස්සයා අන්ධකාරෙමයි. ඒ වගේම රුචිය කියලා අපි කෑම වලට රුචි තියෙනවා. වර්ණ වලට රුචි තියෙනවා. ගන්ධ රස පහසට රුචි තියෙනවා. එක එක එක එක ධර්ම වලට රුචි තියෙනවා. ඉතින් රුචියෙන් මොකද කරන්නේ? රුචියට අහුවෙන්නේ නැති කොටස් කවදාකවත් අපි විවෘත වෙන්නේ නැතුව රුචියම ගත කරන්න හම්බ වෙනවා සැපක් කියලා හිතනවා. ඉතින් මේ මිනිසයාට තෑග දුන්නට බාර ගන්නෑ. ඒක මගේ මට රුචි නෑ කියනවා. මොන ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මේකට කියන අපපටිපත්‍ය විජය දන්නේ නෑ මේ ඒ මෝලට ඒ ගෙයි මැඩියට තේරෙන රුචිය තිබුණට ලෝක විශ්ේ විශාලයි. ඒ විශේෂදී අනික් ටිකක් ඉගෙන ගන්න එක ਸਰවඥ විශේෂයට කාදාකත් වැරද්දක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ දන්න රුචිය තුල සත්‍ය නැති උනත් ඒකම රකින්න ගතිය මිච්ඡාපටිපත්‍ය විජ්ජාව. ඒකට කියන්නේ පිට කර වෙනවයි කියලා කේස් හඩනින් කියලා. ඒක උනාට පස්සේ මේ මනසට කොච්චරවත් හේතු ගන්නලා දෙන්න අමාරුයි උඹ රුචියට මේක කරාට ඔතන සත්‍ය නෑ කියලා බාර ගන්න ඔලබලයි. ඒ තරම් එතනදී මේ සංස්කාරවල තියෙන ඒ හිල්විච්ච වාජනයක් කරන හොඳ එකක් කියලා බාරගෙන ඒක සලකා බලන්නේ නැතුව විශ්චය කරන්නේ නැතුව ඉන්න ගතියට අවිද්‍යාව තමයි උදව් කරන්නේ. ඒකව අනුස්සවේ කියලා මේ ටික ඉගෙන ගන්න යුතු ධර්ම අරවටම බලන්නත් එපා. ඒවා මේ හෙරටික් එහෙම නැත්නම් ඒවා කියවන්න හොඳ නැහැ කියලා අර අර පටු ශේෂ්ඨේ නතර කරනවා. එහෙම නතර කරාට කමන්නේ ආරක්ෂාව වෙනස ඒ කොටසේ ආරක්ෂාවක් තියෙනවා. නමුත් Tamange අවබෝධයේ වෙනස නම් ඒ අනුස්සවයට කොටු කරන පිරිස තිබා තිබියදී ඉතිරි ටික අනිත් ටික සොයා බලන ගතියක් බුද්ධ ආගමේ අර කිසිම ආගමක නෑ මං ඉතාම ආදරෙන් හිත කියා හින්නවා අනික් වෙන පොතක තියෙන එකක් කියවලා බලන්නේ වයි කියනවා මේ ශේස්ත්‍රයෙන් පිට ගිය දෙයයන්න්සේ තරහ වෙනවා කියන. මිච්චරයි ශේස්ත්‍රේ මේ පිට දේවල් ඒ අර ඒ කියනකොට ඒ ඊලන්දාරිය කිව්වා එයා මේ මැද පෙරදිග රටකට ගියයි කියලා ඒක හැයින දුරට බටහිර කරන විච රටක් කියලා මට මතක නෑ. ඉතින් වාහනේ යනකොට සමවයසී ඊලන්දාරි දෙන්නා කතා කරන ගිහිල්ලා ඉතින් මගදී දෙන්න තෑගි මාරු කරගත්තලු ලිවුම් ඇඩ්‍රස් මාරු කරගෙන කොල්ල දෙන්නේ. ගිහිල්ලා දෙන්න මේක තුලා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා තේ බිව්වලු ගමනාන්තයේදී. තේ බීලා ඔක්කොම ඉවර කරලා ෂේක් හෑන්ඩ් කරාලු. ෂේක් හෑන්ඩ් කරනකොට අර මනුස්සයවලු ඔයා මොන ආගමෙනි කියලා. බුද්ධ ආගමකලු. ආර මනුස්සයාට පිස්සු වගේ හැදලා නැද්දකින් මට කියන්න එපාය මම විනාසයිනේ මම දැන් සම්පූර්ණ සදාකාලික අපායට යනවනේ කියලා අත ඇතිල්වලු බිත්තියේ. අර ෂේක් හෑන් කරපු හත. තමුසි කිව්වේ නෑනේ මට මම දන්නවනම් කවදාකවත් තමුසිත් එක්ක මේ ගන්න කරා තෑගි ටික ඔක්කොම කූණුවට බාල්දියට විසි කරලා කාණුවට විසි කරලා බැන බැන ගියාලු. ඉතින් කියනවා එතෙක් වෙලා මිනිස්සෙක් විදිහට හිටියලු. කොල්ලෙක් විදිහට. මේ මම බුද්ධාගම කියපු අංකුණු කුණු කියලා බුදුම පිළිකුලක්. ඒක නිකන් අර ඒඩ්ස් තියෙන මිනිස්සෙත් එක්ක රමණේ කෙරුවා වගේ. රමණේ කරනකම් හොඳයි. කෙරුවට පස්සේ බලනකොට ඒඩ්ස්. ඒ ධර්මතම පටු කරලා තියෙන්නේ. ඉතින් මේ මූල ධර්මවාදී කියලා බුද්ධ ආගම්කාරොත් ඕක කරනවා කිව්වහම ඉතින් අනේ කොහෙද බුදුහාමුදුරන ධර්ම? අපේ ජීවිතේ තියෙන්න ඕනේ මේක ආර්ය පරිශ්‍රයෙන්. ඒ ආර්ය පරිශ්‍රණය සඳහා ඒ අනුස්සවිය හොඳයි. ඒ ත්‍රිපිටක පොත් අපි කියවන ධර්මය දැනගන්න ඕනේ. අනිත්‍ය වගේ තියෙන පටුකම දැනගන්න. උද්‍රයන්ාසිකේ තියෙන මේ පුලුල් භාවයත් ඒ වගේම තර්ක කරනවා අපි. තර්ක කරනකොට හොඳටම දන්න දෙයක් තමයි තර්කයෙන් දිනුවා නම් ඒක පචේ. එච්චරයි ගන්න තියෙන්නේ. මොකද තර්කයෙන් දිනන්නේ අවිද්‍යාව තමයි. බුදුජානනාංශයේ ධර්මයේ අතක්කාවචරයි. උන්වහන්සේ කල්යතුම කියලා තන තර්කයෙන් දිනන්න බෑ. ඒ නිසා තරඟන්නේ කරලා දිනන දිනෝ දීපන්. උඹට දිනෝ ඕනේ කරන්නේ මොකද දිනෝ තණ්හාමාන දිට්ටි වැඩෙනවා. උඹ පරාජය බාරගනි මේක ඔප්පු කරලා පෙන්න දෙයක්වත් ගහපා දෙන දෙයක්වත් නෙවෙයි. ගහපා දෙන දේ විද්‍යාව විද්‍යාවට බරයි මේකේ නෑ තර්ක ගතිය. ඒ වගේ තමයි දිට්ඨිනි ඥානකන්ති කියලා බෞද්ධයා හිතන අපි සම්මාදිට්ඨිය කියලා. ඉතින් සම්මාදිට්ඨිය වරණගන්න ගියාම මං ආනකොට ධම්මික ආමඳුර කිව්වේ මොනම දිට්ඨියක්වත් නැතිකම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මොන දිට්ඨිය තිබ්බත් ඒක මිච්ඡා දිට්ඨිය. දිට්ඨිය අතහරින්න යෝනි. ඒ නිසා මොනවාක්වත්ම නැති දිට්ඨියට සම්මාදිට්ඨිය කියනනම් කමන්නේ නැහැ. නැත්නම් සම්මා දිට්ඨියට මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියනනම් ඒකට කමන්නේ. ඉතින් කට්ටිය කියනවා ඉදිරි රෙඩි හොඳයි. මොනවා හරි තියෙන එක. something is better than nothing කියලා මිත්‍යා දිට්ඨිය කරේ අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක මේ හිතනව නෙවෙයි. ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අර අම්මා තාත්තා බදාගත්ත දේ, ගුරුවරයා බදාගත්ත දේ, ආගමික නායකයා බදාගත්ත දේ අල්ලගෙන ඉතින් ඒක සත්‍යානුරක්ෂණයක් කරනවා. නමුත් කවදාවත් ආબોධයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර අපි දේශනා මාලාව පුරාටම ගත්ත ඒ නිදර්ශනයේ වශයෙන් ගත්තොත් ගත්ත අරමුණ හොඳටම ගෙවම් කරාට පස්සේ බලන්න මොකද්ද දිට්ටි ඉතුරු වෙන්නේ කියලා මොනවා හරි ඉතුරු වුණොත් අහුවෙලානේ ඔක්කොම ගෙවම් වෙන්න ඕනේ ඒක දිට්ටි කියලා කියන්නේ ඇහැට වෙන දේවලුත් අයින් වෙන්න ඕනේ හිතින් අල්ලගත්ත දේවලුත් අයින් වෙන්න ඕනේ ඒ අයින් වීමමයි අසහනේ දුරු වීම කියන්නේ ඒ අයින් වීමමයි මානසික ආතතිය නැති උනායි කියන්නේ. මොනම දිට්ඨියක්වත් නැහැ. මානසික ආතතියෙන් තොර. මොනම දිට්ඨියක්වත් නැහැ අසහනෙන් තොර. නිසා මොන දිට්ඨිය රකින්න ගියත් එවස දැඩි අසහනයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මපරිය විස්තර කරනකොට ඒ විදිහට මේක තේරුම් ගත්ත එකනට කියන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කියලා. අවබෝධ කරගන්න සද්ධා නැති වෙනවා. සද්ධාව තියෙන්න ඕන කරන්නේ. දන්නේ නැති දෙයක් අදහන්නනේ. දන්න මනුස්සයට ආය මොනට සද්ධාව. අකතඤ්ඤෝ කියලා කියන්නේ කෙලේ ගුණ ගැලකීමක් ඕනේ යාට. කෙලේ ගුණ දන්නේ වඩිකම. ඕනේ. එයා කලියොත් කරලා තියෙන්නේ. ඒ නිසා අසද්දෝ අකතඤ්ඤෝ. ඒතකොට බලනකොට අර මුල් හැම දෙයකම මුල් මුල් විචේ සද්ධාව වැඩ සියල්ලම අරගෙන අයින් කරලා දාන්න පුළුවන් වෙන්නේ මේක තේරුම් ගත්තට පස්සේ තමයි. නමුත් මේ දෙයට යಾನ දෙන්නේ නැත්තේ අපේ ජීවිතයේ මේ රාමුව තුල මේ පටු පෙතේ ගමන් කරවන්නේ මේ සද්ධාව නිසා, මේ රුචිය නිසා, මේ අනුස්සවේ නිසා, මේ ආකාර පරිවිතක්ක නිසා, මේ දිට්ඨි නිජහනකන්ති නිසා. ඒ නිසා ඒක නරකම නෑ. අපිට හම්බෙච්ච දේ රැකේ. බෑ අභාග්‍ය වෙලා දිනව රකින්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ඕනේ නම් ආර්ය පරිශ්‍රණය කරන්න අපි ශ්‍රද්ධාවෙන් මේ ටික බාර ගන්න බව දැනගත්ත පත්‍රයක් ඇත්තේ නැහැ. නමුත් අර පැත්ත පොඩ්ඩක් කියවලා බලන්න. අර පැත්ත පොඩ්ඩක් විවුර්ත වෙන්න උනාට පස්සේ ඒ විවුර්ත වීම හරහා විශාල අර බැලුම් අප්පු පුටලා ගියා වගේ අර දිනු අතීතයේ මේ ආතතිය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි මේකට රුචි මේ පුද්ගලයාට රුචි මේ බනට රුචි මේ තැනට රුචි මේ ආහාරයට රුචි ප්‍රශ්න නැහැ මේ මතක තියාගන්න මේ රුචිය කියන එක අපිට පටු භාවයක් ඇති කරලා දෙනවා මිසක් පුලුල් භාවයක් හෝ විරුද්ධ භාවයක් ඇති කරන ධර්මයක නෙමෙයි රුචිය කියලා කියන්නේ ඒ වගේම මේ අනුස්සාවනය අපි දැන් අපි භෞතික විද්‍යාව ඉගෙන ගත්ත එකට භෞතික විද්‍යාඥයයි කියලා කියනවා රසායන විද්‍යාව ඉගෙන ගත්ත එකට රසායන විද්‍යාඥයයි කියලා කියනවා. ඉතින් මේ පටුකොටු ගහගෙන ජීවත් වුණාට භෞතික විද්‍යාවට පවතින්න බෑ රසායන විද්‍යාව නැතු. ඒ විද්‍යාව පටන් ගත්ත කාලේ හරියට භෞතික විද්‍යාව රසායන විද්‍යාව වෙන්කොල්ල අඳුරගත්තා. දැන් මොකක්වත් වෙන් කරන්න බෑ. දැන් විද්‍යාව ඉන්න තැනේ හැටියට කරන්න බෑ. ඒ නිසා වෙන්නේ මොකද්ද? එක විෂයකට විශේෂඥ වෙන්න වෙන්න ඒක ලෝකෙට අන්ධ වෙනවා. ඒ විශේෂයටම දවසම ගත කරන්නේ. ඒකම යෙදි ගත කරනකොට අනිතව පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට යමක් ලොකු කරලා බලන්න ඕන නම් අපි එක ඇහක් වහගෙන අනික් ඇහි මයික්‍රොස්කෝප් එකට ඇහ තියන්න ඕන. ඒතර අරක ලොකු වෙලා බලනකොට මුළු ලෝකෙම නොපෙනියනවනේ. එක ඇහක් වහන්න බෑ. ඒ නිසා එකක් හොඳට බලන්නයි කියලා කියන්නේ විශාල ලෝකයක් අමතක කරලා. අඩු ගානේ දන්නවනම් ඒක කමන්නේ නැහැ. නෑ මම විතරයි දැක්කේ අනික් කට්ටියම ඔඩියෝ මම අනික් සීගෙන් දැක්කේ ඒක සත්‍යයි කියලා අර පුංචි දේ ලොකු කරගෙන අනික් මිනිස්සු අඩු කරන්න වර්ත කරනවනේ මිනිහට සත්‍ය දකින්න වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට නිතරම ඒ කිනා භාවනාවේ යම් සාර්ථකත්වයක් යම් විදියකට ඒක කයෙන්ම සාක්ෂි වෙනවා නම් එයාගේ සද්ධාව නැවත සලකා බලන්න ඕනේ. එතකොට ඒක සාධනික වශයෙන් කියන්නේ අමූලික සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙනවා. Taman තුලින් අත්දැකිය හැකි යම් යම් මේ මේ වෙලාවට මට මේ සමාධිය මේ සතිය ගන්න පුළුවන් කියලා ඇතුලෙන්ම ආපු සද්ධාාවක් එන්න ඕනේ අර <clears throat> බුදුහාමරගේ රූපේ බලනකොට ඇති වෙන වගේ අමෝලික ප්‍රසාද සද්ධාවක් නෙවෙයි. අන්තිමට ඕකප්පන සද්ධාව අධිකම සද්ධාව බවට බාරපත් වෙන්න ඕනේ. ඒ වගේම සුත්තමේ ඥානය අනුසතිය වශයෙන් තියෙන එක ඒක ඇතුලෙන් තුලනය කරලා ධාරණය කරලා ඒක චින්තාමය ඥානයක් බාටපත් වෙනවා. ඊට පස්සේ චින්තාමය ඥානය ප්‍රත්‍යක්ෂයක් බාට භාවනාවෙන් කෙලපෙමින් ඒ වගේම අපි තර්කයෙන් යමක් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කාංකා විතරන විසුද්ධි දෙකේදී අපි හරියට ඒ තර්කන ක්‍රම පාවිච්චි කරනවා මාර්ගය මොකද්ද අමාර්ගය මොකද්ද සැක සංකා දුරු කරන්න. නමුත් එක සැරයක් උනාට ගණන් ගන්න එපා. ඒක නැවත නැවත යොදවන්න. නැවත නැවත යොදවලා Taman විසින්ම ඒක සහතික කරගන්න ඕනේ ක්‍රමේ විතරක් නෙවෙයි උත්තරෙත් මේ පෙත විතරක් නෙවෙයි අවසාන ඵලයත් නැවත නැවත යොදවන්න ඕනේ. ඒ වගේ දෘෂ්ටියක් ඇති වුණා නම් මට වෙලාවක භාවනා කරනකොට මොකක්වත් නැතුව ගියා. මොනම දෘෂ්ටියක්වත් නැතුණා. දැන් මේ මොකද්ද කියලා අහන්න යන්න එපා. එවැනි தත්ත්වේ ලක්ෂ වාරයක් කරන්න. ඊට පස්සේ මේ தත්ත්වයට ආවට පස්සේ ඒකේ සම්පූර්ණ අනුභුංජනයේ සඳහා මේක දහස්වර කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ ආ කාපටික තරුණයාට කියනවා ඔබට මේ ටික හරි ගියා නම් දැන් ඔබ ඔබ ඇතේ ජීන ආයුධ සිට එකේ මේක දිගටම කරපන් කියලා පස්සේ මනුස්සයා බුදුහාමුදුරු ඉදිරියට වැඳ වැටලා අවසරයි ස්වාමීන් වහන්සේ මම අදපටන් තිසරණ සන්නගේ උපාසකෙක් වශයෙන් ධර්ම සීක්වා කියලා බුදුරජාණන් වහන්සේ ආ පවරනවා ඒ තරම්ම මේ නොදන්න තැන ඉඳලා දන්න තැනට දෘෂ්ටියක් ඇති තැන ඉඳලා දෘෂ්ටි නැති කරන තැනට තර්කයක් ඇති තැන ඉඳලා අතක්කාවචර තැනට අනුස්සතියෙන් පටන් ගන්න දේ භාවනාවෙන් ඉවර වෙන තැනට මේ රුචියෙන් කියලා පටුවට පටන් ගන්න දේ සියල්ලටම සමාන හැඟීමක් ඇති වෙන තැනට සද්ධාවෙන් කියලා අධිගත දේ අධිගම සද්ධාහ බාටපත් වෙන්න ඒ මාර්ග ගමනේ නැත්තම් පෙත පෙන්නකොට සර්වඥාන්සේගේ තියෙන මේ සර්වඥ ගුණය ඒ වගේම ඕනම කෙනෙකුට පිවිසෙන්න පුළුවන් ගතිය අර කාපටික බ්‍රාහ්මණයට හොඳටම තේරෙනවා. ඉතින් ඒක නිසා මේ පෙතේ යනකොට මේක මේ එතන එතන පරිණාමයේ වෙමින් එතන එතන පරිණාමයේ වෙමින් යන නිසා රේකී ක්‍රමයකට ඔක්කොටම හරියන ක්‍රමයක් නැහැ. නමුත් Tamanට භාවනාවේ යනකොට ඒක හරියන බව එහෙම නැත්නම් ඒක සාක්ෂාත් වෙන බව අනික් කෙනත් එක්ක ගලපලා තේරුම් ගන්න බෑ. Tamange ආවේනික ක්‍රමයට තමයි ඒක ගැලවෙන්නේ. ඒක හරියට රතුරුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ, කෙහිල් කැඳක පතුරු ගහනවා වගේ, එකින් එක එකින් එක එකින් එක ගැලවි ගැලවි යනවා. ඉතින් මේ මේ ටික බොහොම ප්‍රඥාගෝචරයි, බොහොමත්ම භාවනා යෙදී ඉන්න කෙනෙකුට ලොකු ධෛර්යයක් ඇති කරනවා. මේ පෙතේ යනකොට Tamanට තේරෙනවා නම් ඒ සත්‍යානුරක්කණේ ඉඳලා සත්‍යානුබෝධයට යනවා සත්‍යා සත්‍යානුප්‍රාප්තියට යනවා මේ දේවල් වෙනකොට ඒක වේග කරවන්න දඟලන්න එපා. ඒක අමාරුයි. ඒක සිදු වෙන්නේ ඉතාමත් මෙහෙමීට හරියට රත්තරණක මල අරින්නවා වගේ. රත්තරණේ මල බැඳෙන්නේ අවුරුදු දෙක තුනක් පාවිච්චි කරලා. මල කපන්නේ වරුවකින් විතර වගේ. ඒ මඩුවේ කපනකොට කහින් කරන්නේ හිමීට හිමීට. එහෙම නොවුනොත් රත්තරන් භාණ්ඩේ තියෙන කැටේම සවුත් වෙනවා. ඒ කැටේමට හානි නොකර රත්තරම ගෙවෙන්නේ නැති වෙන්න මේක සිදු වෙනවා. ඒක නිසා මේ ක්‍රමයටපත් උනා කියන එක තමයි සාති කරගන්න ඕනේ ඒක පිළිබඳව බුදුහාමුදුරුව අපිට එන්නේ <coughs> උදව් කරන්න සර්වඥන්දේ පාර පෙන්නලා තියෙනවා. මේ පිටතටපත් උනා නම් ඒක ඉක්මන් කරලා බලාපොරොත්තු වෙනවා කියන්නේ අවස්ථාවාදී කියලා විතරක් හිතා ගන්න. හේතු කරුණු නැතුව ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඒකට තමයි හේතු කරුණු සපයන්න ඕනේ. අවස්ථාවාදී වෙන්න යන්න එපා. මේක හේතුඵල ධර්මයක් අපි ඉගෙන ගත්තේ හේතු තියෙනවා ඵල එනවා. ඒක ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ. ඒ වගේම හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි ඉන්නේ මේ දිග පෙරහැරක මැද හරියේ. අපි පටන් ගන්න නැති කට්ටියකුත් නෙවෙයි ඉවර කරපු කට්ටියකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මේ ගමන මේ පෙරහැර යන්න මේ පෙරහැර උත්කර්ෂවත් බව පහළ වෙන්න නම් පුළු පුළුවන් එක්කනා ඊගාවට එන කෙනාට උදව් කරන්න ඕන. ඒක තමයි තේරවාදී දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඒක සඳහා අන්ධහර පාණ්ඩයන්ටත් එපා, කියා පාණ්ඩයන්ටත් එපා. අනන්ත අප්‍රමාණ ක්‍රම ඇති පිපාසකෙනාට වතු ටිකක් දෙන්නේ. වෙහෙස වෙච්ච මිනිසයාට ගිමනක් දෙන්නේ. ලෙඩ වෙච්ච මනසට බේතක් දෙන්න. බඩගිනි වෙච්ච කැම ටිකක් දෙන්න වගේ මේ පිටේ යනකොට හම්බ වෙන හැම පැත්තකින්ම ඒ සත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ නිසා මම හදනම් පැවිද්දෙක් විදිහට කතා කරන්නේ. නමුත් මගේ අත්දැකීම නම් මේ ධර්මයේ ක්‍රියාත්මක කරනට ගිහිකම හෝ වගකීම හෝ වැඩ බහුලකම තම්බේක ගාණක් නැහැ මේ ධර්මයේ දන්නවා. දන්නේ නැති කෙනා තමයි එව්ව නිදහතර කාරණාවක් කරගෙන අයියෝ මට මේ බබාලා ඉන්නවනේ මහත්යා රට ගිහිල්ලානේ ඒ අර ස්කෝලර්ෂිප් එක තියෙනවනේ මේ ඔක්කොම මෝඩ නටන්න බැරි කාට පොර වැදයි කතාව තියෙන්නේ ධර්මයේ තේරලා තේරලා යනකොට තේරෙනවා මම දන්නවා මට දැනටුණත් කිය හැකි පැවිද්දට වැඩිය හරියම ලේසි ගිහුව ඉඳලා කරන එක හැබැයි සාසනික පැත්තෙන් මම කියනවා එන්න සාසනයේට මොකද ඒකේ නියෝජනයක් තියෙනවා සරුවචනහන්සේගේ නියෝජනයක් තියෙනවා මේ සිවුර කියන්නේ මහ පුදුමාකාර දෙදවත් දෙයක් ඒ නිසා ඒකට අවිලක් කරන්න ඒක බාහිර සාසනයි මම නැවතත් කියන එක බාහිර සාසනේ Tamange වැඩේට නම් ඔය දැන් ඉන තැන බැන්නම් කවදාකවත් උඹලට බෑ ඔතන පුළුවන් නම් ඔතන තමයි ඒක නිසා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මම නොවේ නම් කවුද යකෝ මෙතන නොවේ නම් කොහෙද යකෝ කියලා මතක තියාගන්න මේ තියෙන මේ සංකර ලෝක 2012ක් පහුවෙලාදී අපිට තාමත් මේ ටික කරගෙන යන්න පුළුවන් නම් උල් හිතනවා තව ඉස්සරහට කරදරෙයි කියලා. කරදර නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. මේ කපාගෙන යන ගමනම ඒ නිසා යෝධ බල යෝධ වීරිය ඇති කරගන්න ඕනේ. ඇත්තටම අපි ධර්ම හොයාගෙන යනකොටදී අප කර ධර්මෙ පැමිණලා තිනවා. අපි ඒකට උර දීලා ඉදී කටයුතු කරන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා නම් ඔය සෝවාන් මාර්ග බලනම්ම නැති වුණාට මං හිතනවා අපේ වැඩමුළුව සාර්ථකයි කියලා. ඒ නිසා මේ අවසාන මේ කරන ධර්ම දේශනාවත් සියලු දිනාටම තම තමන්ගේ ආධ්‍යාත්මික පන්නරේ පිනිස ආත්ම විශ්වාසයේ පිනිස නොසලෙන කුසල ඡන්දයක් පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියෙත් නිමාව සටහන් කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා